අවශ්‍යයි අවසරයි මෑණියුරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සිර සමනල සේනාසනයේ අද අපේ භාවනා දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් තබහවාරේ නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල වාරය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ හේෂාන් මහත්තයා නැති නිසා කවුරු හරි ඉදිරිපත් වෙන්න ඕනේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ලිඛිත ප්‍රශ්න ටිකට අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න තුනක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේ අද මගේ පළමු දිනයයි. ස්වාමින් වහන්සේ මා අද සක්මන් භාවනාව, මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව මෙනෙහි කළෙමි. එසේ භාවනා වර්ග කීපයක් භාවනා කිරීම සුදුසුදැයි මගේ ප්‍රශ්නයයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් අපි ඇත්තටම සාමාන්‍ය භාවනා කරන වචනේ කියලා කියන්නේ හිත තැම්පත් කරගන්නවා කියන එක තමයි සාමාන්‍ය ගමේ අර්ථය. ඉතින් ඒකට කියන වචනය තමයි හිත ඒකාග්‍ර කරනවා කියලා. ඉතින් අරමුණු තුනක් තිබුණොත් ඒකාග්‍ර වෙන්නේ එකක් ගන්න ඕන. ඒක තමයි ඒකට යන්න පුළුවන්. ඒ නිසා Tamanට වැඩියෙන්ම හිතට ප්‍රිය. හිත ගන්න අරමුණ තමයි ගන්න ඕන. දෙක තුනක් දුන්නොත් ඒ අරමුණු තුනක් වීමම හිත ව්‍යාකූල කරන්න හේතු වෙනවා. ඒක නිසා මේක නයින් අහන්න ඕනේ. Taman කරගෙන යනකොට වඩාත්ම හිට දෙන්නේ yaadෙන්නේ සක්මන් භාවනාවද ආනාපාන සති භාවනාවද මෛත්‍රී භාවනාවද කියලා කියන්න පුළුවන් නම් ඔන්න මට උදව් කරන්න පුළුවන්. මයික් එකට කියන්න. මයික් එක. මෛත්‍රී භාවනාව. එහෙමනම් ඒකෙන් පටන් අර ගන්න ඕන. ඒක කරගෙන යන්න. එතකොට අද උදේ අපි අහන්න සලස්සපු භාවනා උපදේශ පන්ති අහන්න ලැබුණාද? ලැබුණා. ඒක නිසා ඒක කරන්න යන්න වෙන්නේ නැහැ. හොඳට මෛත්‍රී භාවනා කරලා එකකින් හිත තැම්පත් වෙන්න ඇරලා දැන් මෛත්‍රී භාවනා වැඩක් උනායි කියලා දැනගත්තට පස්සේ සතිය පිටවීම කරන්න පුළුවන්. තමන් ඉඳගෙන ඉන්න ඉරියව්වට සතිය පිටවන්න පුළුවන් ආනාපාන සතිය පිටවන්න පුළුවන්. ඒ නිසා මෛත්‍රී භාවනා තියාගන්න බත් කන්න ඉස්සලා තොහදනවා වගේ. අතෝදා ඉවරලා බත් කනවා වගේ සතිය පිටවීම නැත්තම් ඔය අපි දීලා තියෙන උපදේශ පන්ති ක්‍රියාත්මක කරලා ගන්න හිත අවුල් කරන්න නරකයි අරමුණු දෙක තුනක් දාලා. කෙරුවොත් හිත අනිවාර්යයෙන්ම අවුල් වෙනවා, තැම්පත් වෙන්නේ නැහැ. ඒ නිසා මෛත්‍රිය හොඳ නම් මෛත්‍රී කරලා පටන් ගන්න විනාඩි 10 15ක් ඒක කරලා හිත මේ මෛත්‍රී කරන නිසා ලැබෙන ලාභයක් තියෙනවානේ. ඒක ප්‍රසම්බණයක්, තැම්පත් වීමක්, කීවාහන ගතියක්, කීකරු ගතියක්. අන්න ඒක ආවට පස්සේ දැනගෙන ඒකෙන් යුක්තව තමන් ඉන්න ඉරියව්ව, සක්මන් ඉරියව්ව, ඉඳගෙන ඉන්න ඉරියව්ව, එහෙම නැත්නම් ආනපානේ එහෙම නැත්නම් වම දකුණ වශයෙන් මෙනෙහි කිරීම කරන්න. ඒ නිසා මූලික මුලට තියාගන්න Tamanට ලේසි පහසුව දැනන මෛත්‍රී කරලා විසුටි කරනවා කියලා මතක තියාගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නය. දේරුවන් සර්ණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාවේදී මළුවට ගොස් මම දැන් මෙතන යනුවෙන් ශරීරය සිටගෙන සිටින ආකාරය මෙනෙහි කර සිත පතුලට යොමු කළෙමි. පතුල් දෙක පොළවේ වැලි සමග ස්පර්ශ වෙන ආකාරය දැනේ. ඊට පසු වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් පතුල් පොළවට ස්පර්ශ වන ආකාරය තේරුම් ගනිමින් සක්මන් කරද්දී ශරීරයේ හිස සහ නාසය අසල තදවන බව වැටහි. මෙසේ පැය භාගයක් පමණ සක්මන් කර පර්යංක භාවනා සඳහා වාඩි වුනිමි. ආනාපාන සති භාවනාව. වාඩි වී සිටින ඉරියව්වට සිත යොමු කළෙමි. මෙත්තේ ස්පර්ශ වන ශරීරයේ කොටස් වලට සිත යොමු කළෙමි. සිත වහාම නාසය ළඟ තදවීමට ඇදී යයි. ඒ තදවීමත් සමගම පුංචි සෙලවෙන ගතියකුත් දැනේ. සමහර වෙලාවට ආස්වාස ප්‍රස්වාස කියා සිටුනත් සෙලවීම එක හා සමාන නිසා ආස්වාස ප්‍රස්වාස කියා වෙන් කිරීමට අමාරුයි. එවිට මම සෙලවෙනවා කියා මෙනෙහි කළෙමි. බොහෝ වේලාවක් සිත මේ අරමුණේම රඳා පවතී. ටික වේලාවකට පසු විදුලි පංකාව සෙලවෙන හඬට සිත යයි. ආස්වාස අරමුණට ආපසු සිත ගැනීම අමාරු බව වැටහි. සමහර විට ද්වේෂ සිතක් පහළවනවාද කියා සිතේ. මේ වන විට පැයක භාවනා කාලයේ අවසන් වන නිසා පාරයන්කෙන් නැගිටීමට සිදුවේ. මගේ ප්‍රශ්නේ නම් විදුලි පංකාව සෙලවෙන හඬට මගේ සිත ඇදී යන ගතිය නිසා ඊළඟට මා ගත යුතු පියවර මොකක්ද කියා නොදැනීමයි. පිළිතුරක් පතමි. ඔබ වහන්සේගේ සම්්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා. තෙරුවන් සරණයි. ඔය මුළු රචනය පිළිබඳව බයිබඳව විග්‍රහ කළොත් සක්මන් කරන වෙලාවේදී දැනෙනවා পায়ට දැනෙනවා කියවට මොකද්ද දැනෙන්නේ කියන එක. තද ගතියක්ද සීතලක්ද කම්පන ගතියක්ද කියන එක රචනයට අවිල්ල නැහැ. ඒක ආවන හරි ලස්සනයි. ඇවිදිනකොට පොළවේ කකුල තියෙන දන්න තකුල තිබ්බම මෙහෙම දැනෙනවා. දැනෙනවා කියලා බෑ දැනෙන්නේ මොනවද කියලා කියන්නවා. ඒක ආස්වාද ප්‍රසවාසයේ වශයෙන් වාඩි වුණාට නෑ ඉඳගත්තට පස්සේ මෙට්ටේ හැපෙන බව තද ගතියට දැනෙන්නේ උණුසුමට දැනෙන්නේ වම් පැත්තටත් දැනෙන්නේ දකුණු පැත්තටත් දැනෙන්නේ කියලා ඒ දැනෙන දේ විතර ටික විතරමයි මම ඉල්ලන්නේ වෙන මොනවත් ඉල්ලන්නේ ඒක මේ මේ ඇතිවෙන්න බෙදන්නේ නැති නිසායි මම මේ අඬන්නේ ඒක කියන්නේ ඩාවට කියවෙනවා ඒ කියන එක තව වැඩි කරන්න ඊට පස්සේ තමන්න තේරෙන්නේ මේ පය පතුර බලබලා ඉන්නවා දැනනකොට නාසිකාග්‍රේ මොකක් හරි කම්පන වේගයක් ඒක ආස්වාස් ප්‍රසවාස් වශයෙන් වෙන් කරන්න බැරි වුණාට ඒ කම්පන වේගෙ මෙනෙහි කර එක හිතයි හිතෙනවන්න මෙනෙහි කළ යුතුයි කියලා දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න. ඒක ආස්වාස වාරේ ප්‍රසවාස වාරේ කියලා කියන්නේ දැනෙනවයි කියලා මෙනෙහි කරගෙන දිගට යනකොට ඒ දැනෙන දැනීම සියුම් වෙනකොට තිබුණොත් බාහිර තියෙන මොනවා හරි එකක් කඩාගෙන වදිනවා ඇතුළට. එක්ක ෆෑන් එක, එහෙම නැත්නම් කුරුළු සද්දයක්, එහෙම නැත්නම් කකුල වේදනාවක්, එක්ක නැත්නම් හිතවිල්ලක් එනවා. ඒ ආවට පස්සේ අර ආනප මේ කම්පන චංචල වේග සිමු වුණාට පස්සේ අර එන එක ලොකුවට තමයි පේන්නේ. එතකොට මේකට ගන්න බෑ. ඒකට යනවා. නමුත් ඒ සද්දේ ඇහෙන භවයේ සතිය තියෙනවා නම් දැන් ඇහෙන බව දන්නවනම් තමන් ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරන එකයි කරන්න තියෙන්නේ. ඒකත් අරමුණු කරන එකයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ තමන්ට සුද්ධ අවස්ථාවක් ලැබෙන ඕනනම් ආයි කයට යන්න පුළුවන් නැත්නම් ආනාපානට යන්න පුළුවන් නැත්නම් දිගටම සද්දේ ඉන්න පුළුවන්. එතකොට Taman දන්නවා ඉන්නේ කොතනද කියලා. මෙනි කරන්නේ මොකද්ද කියලා දන්නවනම් ද්වේෂය එන්නේ ඉඳ තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ආනපානට වැඩිය සද්දේ ඉතින් අපිට ආගන්තුක දෙයක් නේ. ආනපානේ වගේ නෙවෙයිනේ. ද්වේෂයත් බලන්න. නමුත් සද්දේ ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරන්න. හැබැයි ඒක Tamanගේ gedara නෙවෙයි. Tamanගේ හැබෑ නිවහන නෙවෙයි. හැබෑ නිවහන නම් කම්පන චංචල වේගය තමයි. නමුත් දැනට ප්‍රසිද්ධ ඒක නිසා ඒක දිගේ යනවා. ඒක යම් වෙලාවක නොදැනී ගියොත් හෝ වෙන තැනකට මාරුනොත් Taman ආපහු එක්ක කම්පන වේගයට ගන්න නැත්නම් ඉඳගෙන ඉඳන් හිත ගන්න. ඒක අහපුතරතුරක් නෙමෙයි මං හිතලා කියන එකක්. ඒ නිසා එතනදී අහන ප්‍රශ්නෙට උත්තරේ නම් සද්ද හෙන බව දන්නවනම් Taman අහන බව මෙනේ කරගෙන දිගට යන සතිය කළා නැහැ. අපිට දැනගන්න ඕනේ අපිට සහතික කරගන්න ඕනේ සතිය කළා නැති බවයි කඩා ගන්න නැති බවයි ඒකට අපිට තියෙන ප්‍රධානම බාධාව තමයි සැකේ. සතිය කැඩිලා දෝ එවනම් මේ තරහ එන්නේ කොහොඳ නැද්දෝ කියලා අපි අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගෙන අර අමෝරාවෙන් අයායාසයෙන් පවත්තන්න හදන සතියට අනදර කරනවා. එහෙම කරන්න එපා. ආනපානේ නෙවුනත් ඉඳගෙන ඉන්න ඉරියව්වේ නෙවුනත් කම්පන චංචලේ නෙවුනත් සතිය එහෙන එකේ ෆෑන් එකේ සද්ද තියෙනවා කියලා විශ්වාසයෙන් කරගෙන යන්න. එතකොට අරමුණ වෙනස් වුණාට සතිය තියෙන බව සාධක වෙච්ච දවසේ තමයි නිකන් gedera ගියා වාගේ හුරු ගතියක් දැනෙනවා. ඒ නිසා දී ඇති තත්ත්වයන් අර්ථයේදී වඩා මේ හුරු ගන්න හුරු ගතිය දැනෙන තැන. තමන්ගේ නිවාසයේ වගේ දැනෙන තැනට හිත දා ගැනීමෙන් සැක වලට දෙන්න ඉඩ නැති වෙනවා. ඒ නිසා භාවනාව පිටපොට පයින් දෙන්න අඩු වෙනවා. ඒ නිසා වාර්තා කරලා තියෙනවා නරක නැහැ හොඳයි. නමුත් ඒ දැනෙනවා කියලා කියන්නේ නැතුව තව තවත් දැනුම් කරුණු දැනිච්ච දේවල් වාර්තාට ඇතුළු කරන්නත් උත්සාහ කරන්නයි කියලා මතක් කරමින් අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි ස්වාමීන් වහන්සේ දිග ලිපියක් තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මේ පිම්බිමට ආගන්තුකයෙකි. භාවනාවට ආසාවත් කමඨහනක් සුද්ධ කර ගැනීම දැන ගැනීම කෙනෙක් දැන ගැනීමට කෙනෙක් නොමැති කමත් නිසා පැමිණියෙමි. පාරයන්කේ සිටියෙමි. ආනාපානයට සිත යෙදෙව්වෙමි. හුස්ම රැල්ල දිග ලෙස ආනාපානය දෙකම දකිමි. ටික වේලාවක් සිටින විට එසේ සිත පිට ගිය වගක් දක්නෙමි. අතීතයට අනාගතයට peeli peeli ගැසී දිව යයි. නැවත සිතට නිග්‍රහ කර සිතින් නැවත ආස්වාසේ ප්‍රස්වාසයේ දකිමින් සිටිමි. කලින් තරම් හුස්ම රැල්ල දිග නැත. ගොරෝසු නැත. උණුසුම හා සිසිල ආනාපානයේ දැනේ. කෙටි වුණු හුස්ම රැල්ල සියුම්ම දැනේ. ගතට සහනයක් දෑ දෑත දෙපා කය බරට බැඳී ඇතිවක් තිබේ. මුලදී දැනුණ වේදනාවන්ද පහව ගොසිනි. ශරීරයට පහසුව දැනේ. කෙටි වුණ හුස්ම රැල්ල සිහින්ය. දැනෙන නොදැනෙන තරමට සිහින්ය. පුළුන් කෙන්දක් නාසයේ අග දැවටෙන වාසයේ. හුස්ම රැල්ල නොදැනීම නිසා නොදැනීම ගියා. ඒත් හොඳට සිටිය හැක. නැවත දැනේ. කය පාවෙනවා සේය. ඉහළට ඇදෙනවා සේය. ජීවිතයේ නොලැබෙන සතුටකි. ඊටා මිහිරි සුවයකි. වීදුරු බටයක් වැනි දෙයක් තුලින් ඇදී ගියා සේය. කයක් නැති නැත්තේ ඇත්තේ සිත පමණි. සිතගත නොහැකි ලෙස සිතාගත නොහැකි ලෙස ඒ සතුට වින්දෙමි. මෙසේ බොහොම මිහිරියාවෙන් සිටින විට බුදු පිළිමයක් පාවී හදවත තුළට கிඳා බැස්සාසේය. සතුට සිත තව වැඩි විය. ඒත් එය මෙනෙහි කළෙමි. නැවත නැවත මෙනෙහි කළෙමි. බුදුරුව නැති වී ගියේය. නැවත දිනක මෙසේම පාරයන්කේ සිටියෙමි. ආස්වාසයේ ඇත්තේද නැත නැත්තේද නැත. දැන් ස්වභාව වනි ස්වභාවයක් දැන් නැත. කුටියේ සිටි සිටියේ එතන සිට බෝමලුව සිසාරා දෑස යටින් පිට වුණ ආලෝකය මුළු පැත්තටම විහිදුනි. ඊට පළමුව මුළු සිරුරම දැවෙනවා සමග උණුසුමක් තදින් දැනී දැනීම තිබේයි ආලෝකයේ තිබියේදීමයි ආලෝකය ඇති වුනේ. මෙනෙහි කළෙමි. එයද ඊයේ දින පරයන්කේ සිටියදී සිරුරේ ලෝම ගහක් ගානේ වාගේ තදට විදුලියක් ගියාසේය. මුළු සිරුරේම දහඩියක් සමග තද රශ්මියක් වින්දේය. ටික වේලාවකින් ඒකද දාහ ගතිය දෙකයින් හිස් මුදුනින් එළියට ගියාසේය. පසුව ඇති වුනේ බොහෝම කයේ ශාන්ත ස්වභාවයකි. එය විනාඩි 5ක් 6ක් පමණ පැවතුණි. මොකද උනේ කියාවත් සිතාගන්න බැරිය. ඒ සමගම විනාඩි 30ක් 45ක් පමණ කාලයක් ඒ සැනසීමෙන් පරයන්කේ සිටියෙමි. සක්මන් භාවනාව මම වම දකුණ මෙනෙහි කරමින් සක්මන් කළෙමි. ඊළඟට ඔසවමි, තබමි, සිහියෙන් බලමින් දෙපා පොළවේ තැබීමි. ශබ්දවලට පිටපැන්නද පැන්නා කියා දැනගත් විටම නැවත දෙපා කෙරෙහි හිත යොමු කළෙමි. ඔසවන තබන විට වැල්ලේ ඇති සියුම් කමත් බොරළු වල පහසේ රළු බවක් දැනුනි. තව තවත් මෙනෙහි කරමින් එසෙව්වෙමි. තැබුවෙමි. විලුඹේ සිට ඇඟිලි අග දක්වා ගැටෙන වැලි වල පහස විඳිද්දී ඔසවමි, තබමි, වම දකුණ කියා පය තබනවට වඩා ඔසවමි, තබමි වේදනා යන වේදනාව මිහිරිය. ඉන්පසු ඔසවමි, ගෙන යමි, තබමි මෙනෙහි කළෙමි. ඔසවන්ට කවුරු වෙක් ආකා අනකරන්නාසේය. ඒ අනුව ඔසවනු දැනේ. ගෙන යන්නට අනකරන්නාසේය. ඒ අනුව ගෙන යනු දැනේ. තබන්ට අණ කරන්නාසේය. ඒ අනු ඒ අනුව තබනු දැනේ. උකුල්ලට හන්දියේ පටන් පයේ ඇඟිලි අග දක්වා චලනය නැමීම දිගහැරීම දැනේ. ඒ අනුව පයේ දිගහැරීම නැමීම සංදියෙන් සංදිය ඇතිවන චලනයෙන් සක්මන කය ඉදිරියට තල්ලුවේ. එහෙත් සක්මනේදී පායට සුවය ඔසවා ඉදිරියට ගෙන යන කාලයේදී යටිපතුලට පණ ලැබෙන ඔසවා බිමට තෙරපීයන්ට කලින් දැනෙන විවේකයයි සුවය. ගරු ස්වාමින් වහන්සේ මා කෙරගෙන ආ භාවනාවේ අඩුපාඩු තැන් හා ඉදිරියට නොනවත්තා කරගෙන යාමට උපදෙස් දෙලා ආයාචනා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැප හා ඒ උතුම් නිවනම ලැබේවායි ප්‍රාර්ථනා කරමි. යෝගාවචර මෙහෙණියන්. ඔය ඒකදී අර තොරතුරු ඉදිරිපත් කරලා තියෙන හොඳයි. හොඳට උපදේශයිතෝ කරලා තියෙනවා. නමුත් අර පරියංකවලදී පරියංක තුනක විස්තර මේකේ ඉතුල් කරලා තියෙනවා. මට එතකොට දැනගන්න ඕනේ මේ ලියපු කෙනාගේ පැත්තෙන් බලනකොට වඩාම හොඳ පරියන්ක ඉස්සල්ලාම ලියපු එකද අර මැද ලියපු එකද අන්තිමට ලියපු එකද කියලා තමන්ගේ මේ අගේ ආඩම්බරයෙන් බලනකොට කොයි පරියන්කද හොඳ මේක කියලා මං ආතයි අහන්නේ. අන්තිමට ඔය එහෙමනම් අනිත් දෙක ලියන්න එපා. අනිත් දෙක ලියපු ගමන් සභාවේ අවධානය පැත්තකට යනවා. ඒ නිසා අපිට ඉදිරිපත් කරන්න ඕනේ මෙන්න මේකයි මට වැදගත් මේකයි හොඳයි කියලා නම් රචනයකට සීමා කිරීම රචනයේ අන්තර්ගතයට අපි ලොකු අර්ගයක් දෙනවා. නැත්නම් ඊට ඉස්සර කතන්දර කියන්න ගත්තොත් අහන එකන දන්නේ මේ කියන කාරණා වලින් වැදගත්ම දේ විසඳන්න බෑනේ ඔක්කොම අපිට. ඒ නිසා අන්තිමේ හොඳ නම් ඒ අන්තිමේකේ ඉඳපු ගාමේ කරන්ට් එකක් කරනවා වගේ තේනවා ආයසරයක් ආනපානෙට එනවා මේ මේ தත්ත්ව එනකොට අර පළවෙනි දෙකෙන් ලොකු ආభాෂයක් ලැබිලා තියෙනවා. පළවෙනි දෙකෙන් ලොකු ඉදිරියට තල්ලුවක් ලැබිලා තියෙනවා. දැන් අපි මේ කතා කරන්නේ තුන්වෙනි පරියන්ක ගැන විතරයි. ඒකෙදී ඇහුවොත් පරියන්කේ සමංගේ තතිය හොඳටම තියෙනවායි කියලා කාර්යක්ෂමයි කියලා. එහෙම නැත්නම් කුසලතාවයකින් වැඩ කරනවායි කියලා දැට එන්නේ හොඳට ආනපානෙ පේන වෙලාවේද නැත්නම් ආනපනෙ සියුම් වෙච්ච වෙලාවේද නැත්නම් ආනපන සම්පූර්ණම සිංගලා ගිහිල්ලා මුළු ඔක්කොම දේවල් දිහා බලා ඉන්න පුළුවන් වෙලාවෙද කොයි වෙලාවෙද හොඳම සතිය තියෙනවා කියලා හිතෙන්නේ. ආනාපානේ තියනවාද නැතිව කියලා අර අන්තිමටම දැනෙන්නේ අන්තං වගේ. ඔව්. ඒ කියන්නේ ආස්වාස් ප්‍රසාරේ තියනවාද නැද්ද කියලා දන්නේ එතෙන්දි මට හොඳට ඒ පරියන්කේ ඉන්නත් පුළුවන් හරි සුවයක් තියෙනවා. ඔව් ඒක නම් මටත් එකඟ වෙන්න පුළුවන්. එතකොට කරන්න තියෙන්නේ දැන් මේකට ඉක්මනට යන්නේ කොහමද? ගියාට පස්සේ මේකේ වැඩි වෙලා ඉන්නේ කොහොමද කියන එක තමයි අපි උදව් කරන්න ඕන එක. අනුග්‍රහ කළ යුත්තේ ඒ වගේ ආනාපානේ වැට ඇතිත් නැති නැතිත් නැති සත්‍යෙට ඉක්මනට යන්නේ කොහොමද? නිතර භාවනා කරන එක නුන බොහොම ඉක්මනට යන්න පුළුවන්. ගියාට පස්සේ ඒ தත්වයෙන් එළියට එන්නේ නැතුව කොච්චර වෙලා ඉන්න පුළුවන්ද? ආවත් මොන හේතුවක් කියලා ආවත් ආයේ ඒකට දාලා තමන්ගේ අරමුණ කොයි එකද කියලා දන්නේ ඔක්කොම දිහා හොඳ අවදියකින් හොඳ සතියකින් හොඳ එළඹ සිටි ගතියකින් බලන්න පුළුවන් නම් කවදා හරි වෙලාවක් එයි ඒකට ඉක්මනට යන්නත් දන්නවනම් ඒ ගොඩ වෙලාවක් ඉන්නත් දන්නවනම් සක්මනේදිත් ඔය වාගෙම ඉබේම සක්මන සිද්ධ වෙද්දී හිත හොඳට අර වගේ තැම්පත් වෙන හිත හොඳට එළමිලා සිටින වෙලාවක් ගන්න පුළුවන්. මේ දෙකම පුරුදු වුණාට පස්සේ පරියන්කෙදිත් ඒ වගේ වෙනවා. සක්මණේ වලසේ දිනදා වැඩක් කරන ගමන්, පත් කන ගමන්, පිඟාන කෝපයක් හොදන ගමනොත් තමන්ට තේරුම් ගන්න පුළුවන් මේ සතිය පවත් ගන්න පුළුවන්. දේවල් වෙනස් වෙනවා. දේවල් මාරු වෙනවා. නමුත් මේ සතිය පවත් ගන්න පුළුවන් ගතිය තේින් පටන් කරගත්තාට පස්සේ තමන්ට ශක්තියක් ඇති මේ සතිය මේ කාර්යක්ෂම සතිය නැත්නම් මේ සෞඛ්‍ය සම්පන්න සතිය ඉරියව්වක පවත්තන එකක් නෙමෙයි. වේලාවක රන්ති එකක් නෙමෙයි. හැම තැනම තියෙනවා. ඉතින් එතකොට මේ ඕන නැති දේවල් කතා කරන්නේ නැතුව අන්නතර සතිය තියෙන අවස්ථාවේදී පරියන්කේදී අවබෝධ කරපු ගතියට හිත බස්සගෙන ජීවත් වුණොත් අපිට වල්පැලි වල්පල්ල හැලි කතා කරන්න වෙලාවක් නැහැ. කවුරු වෙලා මොනව ඔලුවට දැම්මත් Tamange හිත තියෙන පුළුවන් තරම් ඒ ඒ මොහොතේ Taman අත්දකින්න දෙයට. ලොකු අරසාවක් එනවා. ඉස්සලා ওই වෙලාවට ඉන්නේ ටිකක් අරසාව. අරමුණක් නැහැ. ආනපනේ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. හැබැයි හිත අවදි. මුකීද හිත හිතින කියලා දන්නේත් නැහැ. අන්න ඒක තමයි පුළුවන් තරම් පුරුදු කරන්න. මගේ උපදේශය ඒක සක්මනේදිත් එන තරම් සක්මන් කරන්න. ඒ කියන්නේ සක්මන් කරන මිනිහා නැති වෙන්න ඕනේ සක්මන් කරනවා වෙන්න ඕනේ. අවසරයි සොයනස මම එක දවසක් මම ඕකේ නම් සඳහන් කරේ නැහැ. ওই විදිහට මං ඔසවමි, ගෙන යමි, තබමි කියලා සක්මනේ යෙද්දී හුඟක් වෙලා ඒ කියන්නේ පැයකට ආසන්න කාලයක් විතර එක දිගටම සක්මන් කරද්දී මට දැනුණා නිකන් මගේ කය නිකන් මස් නැතුව වගේ නිකන් කයක් වගේ මේ වෙලාව මේ කයේ උඩ කොටස උකුල් ප්‍රදේශයෙන් උඩ කොටස මට ඉස්සෙල්ලා නිකන් ඉස්සර වෙලා යනවා වගේ එහෙම යනවා. මම මේ ටික විතරයි මම කියන කෑල්ලට තියෙන්නේ. පාහරිය විතරයි. ඉහළ කොටස මට ඉස්සරහම ඔහොම යනවා. ඉතින් ඒ කියන්න අහන්න කෙනෙකුත් නෑ. ඉතින් මම හුඟක් ආවේ සාවින්හන්ස ඔය වගේ කරුණු මට ආවා. අහලා තෝරුම් ගන්න අහගන්න කෙනෙක් නැති නිසා මේ සාවින්හන්ස ඉතින් මට ඒක නිසා අනික් කට්ටිය අකමැති වෙයි නමුත් සක්මන් කරන තාක්කල් සක්මන් භාවනා වෙන්නේ නෑ. කිරිල්ල නතර කරලා කෙරෙන වෙලාවක් එනවනේ. උඩුකය නිකන් මහබඹ යනවා වගේ යනවා පේනවනේ. එතකොට තමයි ධක්මනේ එන්නේ. එතකම්ම මේ ධක්මන්ට හුරු වෙනවා. පරියංකේ මේ ධක්මන මළුව හුරු කර ගන්නවා. සක්මන් කරන ගැන මොකද්ද කියලා තේරුම් ගන්න එක විතරයි කරන්නේ. කවදා හෝ තේරෙයි අනායාතයෙන් සක්මනේ යනවා. අපි නිස්සන්වනේ ගැන gediye පිටින් සක්මන් කරනවා. මට තියෙන බලයෙන් විතරයි. එදාට තමයි ධක්මන් භාවනාව කියන්නේ. එතෙන්දී අනකන් ඔය වම දකුණ ඔසෝන යවන තබනවා කියන එක අයන්න අයන ඉගෙන ගන්නවා. තාම රචන ලියන්නවක්වත් විෂය මාත්‍රකාවක් ඉගෙන ගන්න වෙලාවක් නැහැ. තාම භාෂාව ඉගෙන ගන්න. කවදාව භාෂාව ඉගෙනගෙන ඉවරලා මේ භූගෝලය ලියන්න ඉතිහාසය ලියන්න කියලා මාතෘකාවට ගියාට පස්සේ අයන අයන කතා කරන්න දෙයක් නැහැ එතකොට. ඒ වගේ සක්මන් කරනකොට ඒ ඉබේ කෙරෙන්න ගන්නවා. ඒක කෙරෙන්න සාමාන්‍යයෙන් ආධුනිකයෙකුට විනාඩි 35 40ක් පැනලා එකම මළුවේ සක්මන් කර කර ඉන්න ඕනේ. ගියාට පස්සේ තේනවා සක්මන කෙරෙනවා. ඉබේ කෙරෙනවා. ඒතකොට Tamanට පැත්තක ඉඳලා නිකන් ඉස්සෙල්ලාම 7 7යි කියලා බබෙක් ඇවිදින දිහා අම්මා බලන් ඉන්නවා වගේ. බබා තනියම ඇවිදිනවා. අමෝරාවෙන්. ඒකට අම්මා බලන් ඉන්නවා වගේ Tamanට තේරෙනවා මගේ ඇඟට පුළුවන් දැන් මම නැතුව තනියම ඇවිදින්නේ. එතකොට තමයි සක්මන සිද්ධ වෙන්නේ. ඒ වගේම එදිනදා ගෙදර කනකොට බොනකොට දත් මදිනකොට වගේ වැඩකට හිත දාලා ඒ දත් මදින හැටි දිහා බලාගෙන ඉන්න මේ කරන හැටි මම කරන්න දෙයක් නැහැ නේ. යා දන්නවනේ කරන්න ඕන දේ. එයා කරනවා. දිහා බලාගෙන ඉන්නකොට පේනවා මේ රූකඩයක් නටන්නේ. විගාන කෝපයක් හොදන වෙලාවක අතක් හොදන වෙලාවක ඉදිපෙරෙද්දක් හොදන වෙලාවක බලන්න ඒකට කිව්වට පස්සේ ආයෙ කරනවා. එදාට විතරයි වැඩේ වෙන්නේ. එතෙන්ට යනකම් අපි තාම මේ කීකරු කරගෙන නැහැ. ඉතින් ඒක අර පරියන්කේදී කරලා ධක්මනීදී කරලා එදින්දා වැඩවලදී කරන්න ගියාම පුරුදු වැඩ ටික ඉබේම භාවනාවෙන් වෙයි. අනවශ්‍ය නඩු වලට ඔළුව දාන්න එපා. දාපු ගමන් අර තීරම ඉවරයි. අර සේරම ආයෙ අනා ගන්නවා. නිසා කවුරු හරි ඇවිල්ලා ඔළුව දාන්න හදනවා කියන තේනේ කරුණා කරලා මේ වැදගත් දෙයක් විතරක් මට කියන්න. මම කෑල්ලක් ඕන කාපන්. ඕන දෙයක් ගනි කරුණා කරලා මේ මම හදාන තියෙන එකලස කඩන්න එන්න එපා. ඉතින් කාටවත් කිව්වට තේරෙන්නේ නැහැ. මොකද අපි ඉතර කාලේ අනුන්ට ගිනි ගෙඩි දීලා තියෙනවනේ. ඒක අපිට එන්න එපායි අපිට. ඉතින් ඒ නිසා අපි අන්තම් හදාන යනකොට කවුරු හරි ඇවිල්ලා ඔය පැහැදිලි වතුරට ගලක් දානවා. ඒ එහෙමම જાතියක් ඉන්නවා. ඒ නිසා මේ වගේ වෙලාවට පුළුවන් තරම් බේරිලා කතා කරන්න බැරි කෙනෙක් වගේ මේ ප්‍රශ්න තේරෙන්නේ නැති කෙනෙක් වගේ පැත්ත කරලා බේර ගන්නවා. ඒ තුනම කරන්නේ ඉසලපති අංකයේ සක්මණේ ඉදින්දා වැඩවල මේක මේ අනායාසයෙන් කෙරෙන හැටි. එහෙම නැත්නම් ඉබේ කෙරෙනා වගේ. කෙරෙන්න ඇරලකොට සම්පූර්ණ අවදියෙන් බලහන් ඉන්නෝනේ බබා ඇවිදින හැටි අම්මා බලනවා වගේ. අන්න එතකොට තේරෙනවා මේක වැඩේට මම ඒකෝන්නේ නැහැ. භාවනා කරන්න මම මේක ඕනේ නැහැ. මම ඉන්න තාක්කල් භාවනාවක් නෙමෙයි බයිලාවක් යන්නේ. සක්මන් කරන්න මම මේක ඕනේ නැහැ. මම ඉන්න තාක්කල් මේක අවුලක් කරන්නේ. මම නැති වෙනකන් සක්මන් කරනවා. ඉතින් දැන් වැඩත් පුරුද්දට කරන වැඩ ටික යන හැටි බලලා යන්නදල්ලා බලන්නේ ඉන්නේ. ෂෝක් එකට වැඩ යනවා. දැන් කොහොම හරි අද දවසේ ওই මේ මේ කට්ටිය මෙහෙවිලා භාවනා කරන නිසා ගෙවල් වල හොඳට වැඩ යනවාද? නාකියෝ නැහැ නේද ගෙවල් වල. හිටියොත් මල වාතනේ අරකට ඇඟිලි ගහනවා මේකට ඇඟිලි ගහනවා අර කරපන් කියනවා මේක කරපන් කියනවා ඒ මිනිස්සු වෙනමම බෝධි පූජා දෙනවා මට අනේ මේ ධම්මජීවාන්තර මේ තිරිසමනතරින් හදපු නිසා නාකි ටික දෙීටම එක තැනකට ගියාද gedara කරදරයක් නැහැ මෑණියෝ තිනා වුණාට ඔච්චර තමයි ඉතින් කියන්නේ දැන් මේ කටි දවස් 3ක් තියාගෙන හිටියොත් පිං තුන් ගුණයක් හිටියොත් කරන්නේ අනුංග දේවල් ඇඟිලි ගහන ගමනේ. දත්මන්දිනේකට ඇඟිලි ගහන්න ඕනේ නැහැ. දත්මන්දිනිය බලන්න ඉන්න පොඩ්ඩක්. සක්මන්කට ඇඟිලි ගහන්න ඕනේ. සක්මන්ට යන්නලා බලන්න ඉන්න. සක්මන් කරනකොට දැනගන්න ඕනේ වෙන මොකක්වත් නෙවෙයි. මම දැන් හිටගෙන නෙවෙයි. ඉඳගෙන නෙවෙයි. නිදාගෙන සක්මන් කරන ඉච්චරයි. උච්ච රෝගට කෝක් ගගා, කෙවිටින් ගහ ගහ, අඳහර පාන දෙන්නේ සක්මන්ට යන්නලා බලන්න. ආනපනෙත් එමේ ඔය දැනෙන නොදැන මට්ටමට ගියාට පස්සේ ආරි වැඩේ හරි දැන් එයා කරගෙන යනවා. කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට තේරෙයි මම එයා හිටියොත් වැඩේ කක්කා. මම එයා නැති වුණොත් වැඩේ යන්න ඇරියොත් ෂෝක් එකට යනවා. මොකද කමටහන් සුද්ධ කරනවා කියන්නේ. ඔකට දැනගන්න ඕනේ. සුද්ධ වෙයි මෑනියෝ සුද්ධ වෙනවා. දැන් මේ කියනකොට ආස උනන්දුවක් අහිරයක් ඇති වෙනවද නැත්නම් තිබුණ ටිකක් අවුල් වෙලා යනවා නෑ තිබුණා භාවනාවට තව තවත් හිත ඒ නිසා මම තව බනින්න ඕනේ ඒක මම දන්නවා ඒක තමයි කරන්න තියෙන්නේ හිතට බයිනකොට වෙන කවුරු හරි බැන්න නම් කොහොම ඉන්නේ ඔයගොල්ලෝ අපිට බයිනවා ඒක කියනවා මට ඉන්නේ නැහැ මොකුත් කියන්නේ කොහෙද පදින් කොහෙද නතරලා ඉන්නේ ගල පිටම ආරාමේ තියෙනවා අල්පිටිය ආරාමේ ඉතින් මේ හිතලා යන්නේ කොහොමද? මේ නෑ මේ ටික දවසේ මම දැන් ගිය මාසේ බොහන්සේගේ වැඩසටහනට මට එන්න බැරි වුණා. අපි මින්නාන්සලා ආවා. මට එදා එන්න බැරි වුණා. ආ එදා ඇවිල්ලා හිටියේ මේ. ඊට පස්සේ මම ආවේ හවස් වරුවට. ඉතින් මට හිතුණා නවතින්න. අවසර අරගෙන නැවතුණා. දවස් දෙකකට තුනකට. මේ මේ ඉන්න මෑණියොත් එක රණ්ඩු කරන්නේ නැද්ද? බලා බුද්ධම ಜಾති සත්තු. දෙන්නෙක් ළඟ තිබුණ රණ්ඩු. බුදුමාකාර මේ වැඩේ. අපේ ආරාමේ 19ක් ඉන්නවා. ඇති අන්දා. ගැහලි ඔය කෙට්ටිලා ඉන්නේ ඒක නිසා තමයි ඔය. නෑ මං වයසයි. නැත්තම් වැඩිම මේ මේ පිරමින්ට වගේ ගෑනුන්ට දෙයක් දිහා බලන ඉන්න බෑ. අරකට ඇඟිලි ගහනවා මේකට ඇඟිලි ගහනවා කට කතන්දරපත් කරනවා කචු කචු ගන්නවා. ඉතින් අන්තිමට කන දැනවත් ඉන්න නෑ. හිත බලකෝ සන්තෝෂයෙන් මේ මේ මේ කාලා ඇති හොඳට පරිප්පු කාලා ඇති ඒකයි ඔය. නැත්තම් ඔය මේ නෑ මේ කියන කතාවෙන් තේරෙනවා කමටහන හොඳට සුද්ධ වෙලා තියෙනවා නැත්තම් ඔහොම වර්තාව පැවිදි වෙලා අවුරුදු 6යි. ඒ අවුරුදු 6ක් ඇති 6 4 තේරෙන පටන් ගන්නවා කියන්නේ අවුරුදු 6 තමයි. අවුරුදු 6ක් කරන බුදුහාමුදුරු කියන විදිහට වැඩක් ඉවර වෙලා තියෙනවා. ඒ නිසා මේ විදිහට ධෛර්ය කරලා උනන්දු කරන්න මමයා දාලා වැඩක් කරා නම් කක්කා. ආය කතා කරන දෙයක් නෑ කරුණාවෙන් කරොත් මෛත්‍රී කරොත් කක්ක තමයි. මෙතේ යන හැටි දිහා බලන ඉන්න සුද්ධ ධර්මයක් තියෙනවා. සුද්ධ සංකාර පුඤ්ජෝ සංස්කාර ධර්මයක් ඇන නිසා සක්මනේ යන්න අරින්න ඒක දිහා බලන ඉන්න. පිඟාන කෝපයක් හොදන්න අරින්න ඇඟට කියන හොදපන් කිය. බලන්න හොදන හැටි දත්ම දින කියලා දත්ම දිනට බලන්නේ. නානකොට නාන හැටි බලන්න. ඕකට ඇඟිලි ගහන්න ඕනේ. ඒකට අර පොඩි එකා විදිනකොට අම්මා බලන ඉන්නා වගේ පුරුදු වෙයි. ඒතකොට ලෝකෙන් කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. අපි සාදරයි මේ වගේ කට්ටිය ඇවිල්ලා අපිට ආදර්ශයක් දීලා කටයුතු කරනවා. වහන්සේට තුනුරුවන් සරණයි. සුවපත් වේවා. සුවපත් වේවා. දැයි එමනම් අපේ ලිඛිත ප්‍රශ්න સમાપ્ત නිසා තව තියෙනවා විනාඩි 20ක විතර කාලයක් කාටද තියෙන වෙන තමන්ගේ කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධව කියන්න කරන්න දෙයක්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මම සෑහෙන කාලයක ඉඳලා භාවනා කරන කෙනෙක්. නමුත් හුඟක් කල් ඉඳලා මේ මට තේරෙන්නේ නිකන් මම ඒක මගේ භාවනාවේ දියුණුවක් නැහැ කියලා වගේ මට තේරෙන්නේ ළඟදී නම් ටිකක් තේරුණා පොඩ්ඩක් විතර දියුණුවක් තියෙනවද කියලා. ඒ කියන්නේ මේ ආනාපාන සතිය තමයි මගේ භාවනාව. ආනාපාන සතිය ඉන්නකොට මුලදී දිග හුස්ම යනවා තේරෙනවා කෙටි හුස්ම යනවා තේරෙනවා ඊට පස්සේ එතන නාහේ තද වෙනවා තේරෙනවා ඊට පස්සේ ඇඟ තද වෙනවා තෙල වෙනවා රස්නේ ඒ ඔක්කොම මාරු මාරුට තේරිලා ආපහු ආපහු නාහේ ළඟට ඇවිල්ලා ඒ ගතිය ආයෙ තේරෙනවා ඔහොම ඔහොම ඔහොම වටා වට වට වට වට වට වට යනවා යනවා යනවා යනවා දැන් ළඟකදී ඉඳලා මාසෙකට ඉස්සෙල්ලා වගේ ඉඳලා මේ මේ මේ ස්ථානෙට ආවට පස්සේ කීප දවසක්ම තීරුණා ආනාපාන සති භාවනාව කරගෙන කරගෙන යනකොට හුස්ම රැල්ල නොදැනෙන තත් ඉස්සල්ලා තීරෙනවා ඉහළ යනවා පහළ යනවා පීරි ගෑවිලා වගේ යනවා රස්නේ දැනෙනවා තද වෙනවා ඔක්කොම දැනෙලා ටිකක් වෙලා යනකොට පුංචියට හෙල වෙනවා හෙල වෙන චූටි හෙලවිලි ගතියක් තියෙනවා ඒක පැය භාගයක් විතර වගේ තියෙනවා එහෙමම තියෙනවා තියෙනවා තියෙනවා මුකුත් වෙන සිතවිලි ආවෙත් නෑ ඒ වෙලාවේ වෙනදනම් හුඟා සමහරලාට සිතුවිලි එනවා ඒවා මම එනවා කියලා මෙනෙහි කරනවා එදා එහෙම ආවේ නෑ ඉතින් මේ මට මුකුත්ම තේරෙන්නේ නැහැ මම ඉතින් හිතුවා මොකක් මොකක්ද මේ මේක වෙන්නේ මේක මේ ශුන්‍යතාවයේද දන්නෙත් නැහැ කියලා හිතනකොට ඔන්න ආයේ හිත ආයේ අරමුණු ගොරෝසු වෙලා ආයේ අර අනිත් හෙලවිලි තදවිලි ඒවට එන්න පටන් ගත්තා. ඉතින් මම හිතුවා මම වැඩේ වරද්දගත්ත තමයි කියලා. මේ ඊට පස්සේ ආයේ සම ඉතින් කීප දවසක් මෙහෙම එහෙම ඒ තත් දෙන්න එන්නේ නැහැ වෙන කොහොමද මම භාවනා කොහොමත් ඉතින් මේ ඉනදී ලැබෙනදී පිනෙනදී තේරුම් ගන්න ගනිමින් ඉන්නවා එහෙම කීප දවසක් වුණා ඔය අද තමයි මම liver fan එකේ සද්ද ඇහෙනවා කියලා ඒ ඒ එතන එනකොට තමයි එතනින් එහාට යාගන්න බැරිකමක් වගේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔයගේ ෆෑන් එක ඇහුණට ප්‍රශ්නයක් නැහැ. ඉස්සෙල්ලා වුණත් කම්පන චංචල නලියෙන් ගති තිබුණට ඒ කම්පන චංචල ගති වදයක් කරදරයක් නෙවෙයි සතිය තියෙන බවට ලකුණක් කියලා තේරුම් ගත්තා නම් සතිය තියෙන නිසා නෙමෙයි තේරෙන්නේ. එහෙම නැත්නම් මේ මට වද දෙන්න ආපු දේවල් නෙවෙයි පුංචි දේවල් කියලා යන්න ගත්තාම ඔන්න ආනපන සංසිඳන පටන් ගන්නවා. එතකොට මම අර මෑණියන්ගේ අහපු ප්‍රශ්නෙම වෙන විදියකට අහනවා. ආනපන හොඳට ගොරෝසුව දිගට තේරෙන වෙලාව ඊට පස්සේ ආනපනේ තුනී වේගන යන වෙලාව ඊට පස්සේ ආනපනේ නොදනීම යන වෙලාව ගත්තොත් ඒ ගොරෝසු වෙලාවේ සතිය මධ්‍යම වෙලාවේ සතිය සුකුම සුකුමතර වෙලාවේ තියෙන සතිය ගත්තොත් කොයි සතියද Tamande හිතෙන්නේ වඩාම කාර්යසූර කොයි එකද කියලාද කාර්යක්ෂම කොයි එක කියලාද කුසලතාවේ තියෙන උගාක්සියුම් ආනපනේ බලන සතියද ගොරෝසු ආනපන ධර්ම සතියද කියලා ගොත් මොකක්ද උත්තරේ සියුම් ආනාපාන සති බලන එක. ඔව් එතකොට මේ සියුම් වෙන බවට දැන් ලොකු ස්වාමීන් වහන්සේ ඔච්චර කියලා දෙන්නේ නැහැ. ලොකු ස්වාමීන් කියන්නේ ඒකට ලෑස්තිලා යන්න. ගොරෝසු වෙන දවම පටන් අරගන්න. කරගෙන ඉන්නකොට යා මන්දියත් වෙලා තුනී වේ. දැන් තුනී වුණාට පස්සේ ওই පිට තියෙන ඒවල එන්න ගන්නවා. සද්ද හෝ වේදනාව හෝ හිතවිලි එක. ඒක ස්වභාවනේ මේක ඇතුලේ අරමුණු අඩු වෙනකොට එනවා. ඊට පස්සේ එන ගොරෝසු දේ මොකක් හරි එන දේ අරගෙන මම දැන් අහනවා කියලා අහගෙන අහගෙන ඉනවා. ඉන්නකොට ඒකටත් ආනාපානට වෙන දෙයක්ම වෙනවා. ඒ සද්දේ සාමාන්‍ය දෙයක් බාටපත් වෙනවා. එතකොට හිත එක්ක ආනාපානෙ ඉන්න පුළුවන් නැත්නම් වේදනාවකට යන්න පුළුවන්. කොයි දෙයකට හරි යන්න පුළුවන් තමයි දැනගන්න ඕනේ මේ අරමුණු මාරු වුණාට සතිය කැඩිලම නැහැ. ඒක පුරුදු කරන්න වෙන දෙයක්. වමේ තියෙන සතියමනේ දකුණට යන්නේ අරමුණ වම දකුණ මාරු වුණාට සතිය කැඩෙන්නේ නැහැ. ඒ නිසා ඒ සතිය ශක්තිමත් ආනාපාන සතියට වැඩි ආනාපාන එක තැන තියෙනනේ සතිය ගන්න. වම දකුණ යනකොට තැන් දෙකක දැන් මෙතන අහනදී සිවුම් ආනපානේ ඒ අරමුණු මාරු වුණාට එහෙම නැත්නම් නලු නිලියෝ මාරු වුණාට නාඩගම ඉවර නැහැ. නාඩගමේ තව ජවනිකාවක් විතරයි. ඉතින් Taman දැනගන්න අර ජවනිකාවේ මේ ජවනිකාවට සම්පූර්ණ විස්තරය කියන්න හිතා ගන්න ඕනේ. අර ඊට පස්සේ මේ කතාවේ ඉතුරු කැලේ තමයි කියන්නේ. ඉතින් ඒ වෙලාවේදී සතිය කැඩුවයි කියලා හිත නරක කරගෙන ශක කරගෙන නැගිටලා ගියොත් අපරාධي අර ගොඩ ගහගෙන ආපු අත්දැකීම කඩලා යනවා. කැඩිලා නැහැ කියන හැඟීමෙන් කඩන්න බෑ කියන හැඟීමෙන් කොටින්ම කියනවනම් වඩලද සතිය මොනම කෙලෙසයකටත් කඩන්න බෑ. නිසා කෙලෙස් සමාදම් වෙන්න එපා. සතිය සමාදම් වෙන්න. එබැවින් පුළුවන් නම් ෆෑන් එක සද්දෙන් කඩපන්. මම සතිය ෆෑන් එක සද්ද සතියට අරමුණු කරගෙන ඉන්නවා. මොකුත් කරන්න බෑ යන්නේ. ඊටසි වේදනාවක් ආ හොඳයි. පුළුවන් නම් මම සතිය කඩපන් මම නෑ. මම වේදනාව මොනවා වුණත් ෆෑන් එක සද්දෙට මොනවා වුණත් සතිය කඩා ගන්න නෑ කියලා උපෙල්ලද සතිය සමාදම් වෙන්න ගියොත් බුද්ධජනසේ සඳහන් කර තිනවා එවැනි වඩලනද හිතකට මහා මේ හිමාලය පර්වතය දෙකට බලන්න පුළුවන් කෙලස් මොන කතාව මොනවටද මේ කෙලස් වලට බය වෙන්නේ කියලා. ඔය තුච්ච අවිද්‍යාව ගැන කොමන කතාවද කියලා අහලා තියෙනවා. ඒ නිසා අපි වෙලා තියෙන්නේ අර ස්පෑන් එක සද්ද අහපු ගමන් ඔක්කොම අතහැරලා දාලා කරබුරුල්ලල්ල යනවා යන්නේ. ඉතින් ඒකට වෙන්නේ සතිය අසරණ වෙනවා. සතිය අනදර වෙනවා. අනදර කරනවා. සතියට පණ දෙන්න ඕන බලපන් දැන් සද්දට ගියාට සතිය කැඩෙන්නේ නැන්නේ. වේදනාවට ගියා සතිය කැඩෙන්නේ නැහැ. ඔබට ඕනනම් ආය ආනපාන ඵලයන් ගොරෝසු වෙලා තියෙයි ඒත් කැඩෙන්නේ නැහැ. සියුම් කරපන් ඒත් කැඩෙන්නේ නැහැ කියලා අර සතිය මල් මාලේ මල් මාරුණාට යටින් තුන නූල කැඩෙන්නේ නැතුව තියෙන්න බෑ. ආන්නෝක දැකපු දවසේ තේරෙයි උපන් දවසේ ලෝක තිබිලා තියෙනවා අපි ඕකට සලකපු නැති එක තමයි වෙලා තියෙන්නේ. සතිය ගන්නවා මම භාවනාවට තේරෙන්නේ නැහැ කියලා චරිචුරු ගන්න ගත්තොත් සතිය අසරණ වෙනවා. ඒ සතියට පණ දෙන්න ඕන. මේ අසීරු අවස්ථාවේදී මම ඔබත් එක්ක ඉන්නේ. මම ඔබ පාව දෙන්නේ නැහැ කියලා අර අරවුණු මාරුණාට ඒ සටනකන ඉන්නේ සතිය දැන් මාරු වෙන සතිය අරමුණක පවත්තන්න. එතකොට මේ මගේ සින්දුවක් තියලා ඉතින්. අදවතින් මම යුද බිමේ ඔබ තනිකලේ නැස කිසි දිනේ සතිය අච්චර අමාරු ෆයිට් එකක් දෙද්දී දෙකින වෙලෙන් කපන්න යන්න. එයාට කියන්නේ උඹ යුද බිමේ සටන් ගන්න. මම ගෙදර ගෑණි මම මේ දරුවන් වෙනුවෙන් පොල් ගහනවා. පොල් ගෑවත් මං හිතින් ඉන්නේ උඹත් එක්ක. මම වෙන මිනිහෙක් කියන්නේත් නැහැ. අඬන්නේත් නැහැ. කියලා ගෑණි ගෙදර ඉඳගෙන යුද බිමේ වැඩ කරන සෙබලට පණ දෙනවා. අපි ඒව නෙවෙයිනේ අපි අයියෝ සද්දයක් ආවා අයියෝ වේදනාවක් ආවා අයියෝ කීකෙන් මැරෙන්න හදනවා. මේ අමාරුවෙන් සතිය තම තම තමන් අර මේ ගැම්ම තියාගන්න හදන වෙලාවේ. ඒ වෙනස ඇති වෙන හැටි හිතන්න බැරි ලෝක සංසි කියනවා කවදද මේ සතිය තියෙද්දි මේක වෙන්නේ කියලා තේරුම් ගන්නවා වෙනුවට අයියෝ සද්දයක් ආවා කියලා අඬන කෙනෙක් නාඩන තත්ත්වයටපත් වෙනවා කියන එක ලොකු පරිවර්තනයක් ජීවිතේ. ලොකු පෞරුෂත්ව පරිවර්තනයක්. ඒක සමහරුගේ කරන්න බෑ. වැඩිම සද්දාවයි කියලා අඬනවා. වැඩිම වේදනාවයි කියලා අඬනවා. වැඩිම හිතවිලියවයි කියලා අඬනවා. වැඩිම ආනපන නැතුණයි කියලා අඬනවා. ඉගෙනුනට සතිය තියෙනවා නම් ඒක තියෙන බව දන්නේ සහ සතිය සමාදන් වෙන එක අනුමත කරනවා කියන එක ආර්ය වැඩක්. ඒක පෘථග්ජනෙකුට කරන්න බෑ. ඒ නිසා අපි ආර්ය භාෂාව පුරුදු වෙලා ඒ විදිහට මේ පැමිණි දුක් පැණි රහ කරගෙන යන එකයි කරන්න තියෙන්නේ. ඉමයි සාවින්වංශ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවිත දේවා. සුඛී හෝතු ඒකට යටි අන්තර මිනිස්සු භාවනා කරන්නේ නැහැ. පිටින් එන කට්ටිය තමයි භාවනා කරලා යන්නේ නේ. ඒක නිකන් බකන් නිලාගෙන ඉන්නවා. ගරු ස්වාමීන් වහන්සේ මට දැන් මෙනේ හරියට මේ අරමුණ වෙනවා භාවනා කරන චූටි චූටි චූටි චූටි බැලන් කැඩී අරමුණ ඒකයි තියෙන්නේ ප්‍රශ්නේ. ඒ අරමුණ එන එක සතිය පිටවන්න ආධාරයක් උපකාරයක්ද නැත්නම් සතිය කඩන සතියට අරියාදුවද? මෙනෙහි කරනවා කි. එහෙම මෙනෙහි කරනවා. ඔව්. එන අරමුණ මෙනෙහි කරනවා. මෙනෙහි නොකර අරමුණ එන්නදලා සතිය පාත්තන්න බැරිද? එහෙම බැ. අරමුණ එනවා. අරමුණ එනවා හරි මෙනෙහි නොකර. අරමුණේ ඉන්න ගන්නවා මම සතිය දැන් තියෙන බව දන්නවා මෙනේ නොකර කියන්නේ ඊයේ හානවා ගහන්නෙත් නැහැ අඳහර වන්නෙත් නැහැ හරක් දෙන්න අදිනවනම් යන්නරින් එකනේදී ගහන්න ඕනේ නැහැ නේ ආයි අනිත් වගේ බලන්න අරමුණ ආවට කමන්නේ සතිය තියෙනවනම් මෙනේ නොකර එතකොට වෙහෙස නැහැ ඒ ඕනේ නම් මෙනේ කරන්න අනිත් බලන්න මෙනේ නොකර අරමුණ එන එක වාසියට අරමුණ සතිය පාත්තන්න මේ ආධාරකයක් කරගෙන වැඩේ කරන්න ගත්තොත් භාවනාවේ ප්‍රතිඵලයක් නිසා වෙන්නේ නැති අරමුණු වෙනවා ඇත්තේ. නෑ මේ තමයි කැක්කුම ආවා අද ගොඩාක් වේදනාව මෙතන මේ ටික සීරවත් එක්කලා පොඩි කෝම්කක්ම ඉන්නම් දැන් ඉදිරි කරනවා වගේ. පස්සේ එම්ම හිටියා. මම පණ යනකොට ඔය කැටි වේදනාවෙන් පුළුවන් කියලා මම හිතුවා මරණ කමන්නේ කොහොම ඉන්නවා කියලා ආයෙම හිතෙනවා. ඔව්. වෙන්දට වැඩි වේදනාවක් වැඩියෙන් ආව වේදනාව. ඒතියෙදි සතිය තිබුණයි කියලා සාතික වෙන්න පුළුවන්. සතිය. එනම් මරණ එක ලාභයි අපා. ওই වට්ටමට ගිහලා සතිය තියෙදි මැරිච්චාම ලාභයිනේ. අපිට යන්න තියෙන එච්චරයි. දැන් වයස වැඩා. හෙට මැරෙයිද නැන්ද මැරෙයිද විශ්වාස නැහැ. මට මොන දියා බලලා ගිහිතයි වැඩි කල් ආවුස නැහැ. <laughs> ඒක නිසා මේ තියෙන ටිකේදී ඔయిత වැඩි වේදනාවට ඇවිල්ලා ඔයිට මේක කාගෙන ඉඳලා ගියොත් මැරෙන වෙලාවේදී පොඩ්ඩක් hina වෙලා ඉන්න පුළුවන්. හරි උඹ මට කාලේ ටික ටික මරලානේ තියෙන්නේ මරපන්. <laughs> ඉතින් මම ප්‍රාර්ථනා කරනවා තව තද්දට වේදනාව පැමිණේවා කියලා. වෙන මොනවා කියන්නේ? වේදනාව එනවා උරා. එච්චරයි. ඒවට නටන්න ගත්තොත් ඒගොල්ලන්ට උඩ පැන පැන නටනවා. ඊට පස්සේ කරන් තියෙන දැන් සතිය තියෙනවා. පුළුවන් වෙන්නට වෙඩි පොඩ්ඩක් අල්ලන්න. හිත තව පොඩ්ඩක් අල්ලන්න. අනිත් තව පොඩ්ඩක් අල්ලන්න. අන්තිර බලාගත්තාම ඒකේ සීමාවක්ම නැහැ. මේ අපි ඉවසන්න ගත්තොත් මේ අනුන්ට කියා පාණ්ඩයි චර්චුරු ගන්න ගත්තොත් හිත වැටෙනවා. ටික ටික ටික ටික මේක කරගෙන යන්න ඕන කියලා යන්න ගියොත් හැමදාම ඊට වැඩිය පොඩ්ඩක් වේදනාව අල්ලතයි. අද තව පොඩ්ඩක් අල්ලතයි. ඔහොම ඔහොම යන්න ගියම වේදනාව විතරක් නෙවෙයි තව ගොඩක් පැති තියෙනවා. වේදනාවම ගත්තත් ඒකෙන් තියෙන මේ මිනිස්සු බලන නොකර කේන්ද්‍රික නැ නොගෑ යුතු වේදනාවට කේන්ද්‍රිකාන. නොකිය යුතු දේවල් කියනවා. සෞඛ්‍ය ඇමතිතුමා කියනවා මේ මිනිස්සු ස්පිරිතාලෙන් ලෙඩුන්ගේ 80ක් ලෙඩ මේ කොත්ත මල්ලි වලින් සනීප කරන්න පුළුවන් ලෙඩ. ඒකටත් පොඩිමට එනවා. ඉති වෙන්නේ මොකද්ද? අර ඉන්න දොස්තරලා 100කටම උදව් කරනවා. ඒ මිනිස්සු තම තමන්ගේ වෙන පොඩ්ඩක් ඉවසගෙන ගෙදර ඉන්නවනම් අමාරු 100ට 20ට වැඩ කරන්න ඇති වෙන්නේ ස්පිරිතාල තියෙනවා. ඇති වෙන්නේ දොස්තරලා ඉන්නවා. ඇති වෙන්නේ බේත් තියෙනවා. මේ ඉවසන ගෙනයි ඉවසන්නේ නැහැ. ඒ මිනිස්සු කියලා පොඩිම හිට ගන්නවා. නිකන් නෙමෙයි දෙන්නේ. ආහන්න ඔය වගේ කුණු හරපයක් අපේ තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ. එනිසා ලෙඩ ආවට කෙන්දිරි ගන්න එපා. කැතයි. හරිම කැතයි මේ ලෙඩ ඇවිල්ලා කෙන්දිරි ගන්න එක. සමහරු කරනවා ඒක පුරුද්දර කරනවා සමහරුනේ නෑ. නිසා කාගෙන යන එකයි තියෙන්නේ. බුදු ජානන්සේ ළඟට ගිහිල්ලා අහනකම් කාශ්‍යප මහරතන් වහන්සේගෙන් මොකද කාශ්‍යප ඉවසන්න පුළුවන්ද බෑ බෑ ස්වාමීන් වහන්සේ කියනවා මිසක් බුදුහාමුදුරුවෝ අහපු නිසා කියනවා මිසක්. චරිචුරු ගාලා නෑ. අපි එතෙන්ට යන්න හදන නිසා මේ මම කියන්න හදන දේ නොකිය හිටියොත් මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. මොනවත් වෙන්නේ නැහැ. කිව්වොත් වෙන්නේ මොකද පරිසර දූෂණය වෙන එක විතරයි. ශබ්ද තරංග. දෙන්නේත් නරක දෙන්නේ. ඊට මෙට වැඩි හොඳයි. ඊසපම් පපුව ගිල පපුව තුටියක් ගාගෙන කාගෙන ඉන්නවා. නිසා තවත් වේදනාව පැමිණේවා කියලා අපි යනවා නැත කරන ප්‍රශ්න. කමන්නේ නේද? හවාවට කමන්නේ. එන්නම යෝනේ. තව වේදන ඇවිල්ලා ඇම්බර්ලා දානවා. අනිදාස තාටිය වැඩිපුර එනවා ෂුවර් ඒක මං කියන්නේ. හොඳයි එම්න අපි පැයක විතර සක්මනක් කරමු. කරලා තුනට පටන් ගන්නවා ධර්ම දේශනාව. ඉවර කරන්නයි හදන්නේ වෙන කාට හරි තියනවද වෙන මේ අවටහන් සුද්ධ කරන ශීර්ෂයෙන් කතා බතා කරන්නේ? හොඳයි එම්න සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි මෙතනින් ධර්ම සාකච්ඡාව સમાપ્ત කරනවා. පැයක සක්මනකට පස්සේ අපි තුනට නැවත රැස් වෙනවා ධර්ම දවසේ ධර්ම දේශනාව සඳහා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.